පූජා කරලා ඒ වගේම සම්මාන දානයෙන් පූජා කරලා සාරිපත්ත සම්දානෙට දෙමින් කියන දේශනාව කියන කරුණ අපේ දේරුම් ගැනීමට ඒ සත්‍යාවේ විශේෂ හැදීම හේතු වෙනවා කරන අපේ දේවාරයේදී නෑත නිවන් යාමට අවශ්‍ය මහසෙන් කෙටියෙන් නිවන් යාමට ඇති ක්‍රමයක් බුදුජානක මහසෙන් විසින් දේශනා කොට වදාළා ඒ ක්‍රමය ගැන දේශනා මාලාවක් ආරම්භ කරමින් පරම දේශනාවගේ වාරයේ ප්‍රකාශ කළේ. ඒ දෙවිඳුරජාණන් වහන්සේගේ සූත්‍රාස්තනය ඉස්සාව සංගෝපන් දෙවිකෝ සම්පූර්ණ සංඝා සංකේතන සෝතෝටි කෙසේක නම් මේ විශ්වාසයෙන් මේ සියලුම සංඝාමස්සේ කරලා සහභාගී ලැබෙනවාද කියන එකයි ප්‍රශ්නේ. පෙර පිළිතුරු වශයෙන් දුන්න පාඨයේ පළවෙනි පාඩයේ තමයි අපේ දර්ශනතර කරේ. ඉද මිත්‍රේ ඉද දේවානන්ද දෙකුණා සුතං හොතේ සම්බේ ධම්මා නානන්දිනේ කතා. ඒ කිසිම ධර්මයක් අන්හාදේශමාන ආදී වශයෙන් ග්‍රහණය කරන සුදුනේ උපාදාන කරන සුදුනේ අල්ලා ගන්න සුදුසුනේ කියන එකයි අද අපි ප්‍රකාශ කරේ. ඒදී මේ හේතුම ධර්ම සිතින් අසහරින්නට පුරුදු වී සිට බව අපි ප්‍රකාශ කළා. ඒ අතහැරීම පහසු කරගැනීම සඳහා මරණානුස්සති භාවනා කරන්නට හැකියාව. ඒ මරණානුස්සති භාවනා වදන තැනකට පහසෙන් අවබෝධ වන්නට ඕන. නියත වශයෙන්ම තමගේ ජීවිතයේ දුර්මෝතර දිනුව නැති වෙන බව ඊට අමතරව ඒ මරණය ස්පර්ශන අවස්ථාවේදී මේ සියලුම දේවල් සමාජ අතහැර දාන යන්නට පිටවන බව. ඒ සඳහා කරන්නට වෙන විකල්ප මාර්ගයක් නැහැ අතහැරීම කරන්නටම සිදු වෙනවා. තමා හැදම් කරන හේතුවම දෙන ආසාවෙන්නට වෙනවා. තමා සතු හේතුවම දේවල් අතාරින්නට වෙනවා. තමාගේ ජීවිතයත් අතාරින්නට වෙනවා. යම් මිනිසෙක් මේ අතහරින්නට නොහැකිව සමා සතු දේවල් කෙරෙහි යැලීමකින් බැඳීමකින් යුතුව කටයුතු කළොත් එහෙම තමා ප්‍රිය කරන අය කෙරෙහි යැලීමකින් බැඳීමකින් කටයුතු කළොත් මේ තත්ත්වයෙන් දුකට ගාමී වන්නට ඒ අපසල සිත්පත්යේ හේතුවන දැනීම එසේ මරණය ගැන සියපත්තව කියන්න අතහැර දැමීමට පුරුදු පුහුණු තැනෙකුට මරණයට පත්වන විට සියලුම දේවල් පහත්යෙන් පිටින් අතහැර දාලා සුගතිගාමී වන්නවත් හැකියාව ලැබෙනවා ඒ මරණානුස්සති භාවනාව වැඩි උපනේ. ඒ තුළින් නිවන්වත් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර පාඨයේ ඊළඟට දැක්වූ අදහස තමයි එසේ සියලුම ධර්ම කිසිවක් උපාදාන නොකලේටි අල්ලා නොමතේ කියන හැඟීම ඇති කරගත් වික්ෂය විසින් දසත්තන් ධම්මං අභිඥානං සිතේතුම ධම්ම විශේෂ ඥානකින් දකින්නට ඕන නිවන්. ඒ සත්තන් ධම්මං අභිඥාය සිතේතුම ධම්ම විශේෂ ඥානකින් දැක සත්තන් ධම්මං පරිඥානාති සිතේතුම ධම්ම පිළිසඳ දකින්නට ඕන තමා විසින්ම සත්තන් පිළිසඳ දකිත වනවා. එසේ සත්තන් ධම්මං පරිඥාය සිතේතුම ධම්ම පිළිසඳ දක්වා පදන්වස්සාට පසුව මේ පංච ප්‍රාදාන ස්කන්ධ කියන උපාදාන ස්කන්ධය කෙරෙහි අනිත්‍යං පස්සේ විහෙර වේදාගාන පස්සේ විහෙර නිරෝධං පස්සේ විහෙර පටිච්චසමුප්පාදං පස්සේ විහෙර ආදී වශයෙන් දැක්වූ පරිදි අනිත්‍ය විරාමයේ නිරෝධය සහ පටිච්චසමුප්පාදය අතරීම වැඩෙන ආකාරයෙන් භාවනා දියුණු කිරීම තුළින් කෙනෙකුට රහත් ගන්න පුළුවන් බවයි උන්වහන්සේ සූත්‍ර පාඨයෙන් විස්තර කරවදායි. එතකොට එදා මේ මරණාසන්න භාවනාව කරන ආකාරය ප්‍රකාශ කරා. අද මේ මරණාසන්න භාවනාව තුළින් ධර්මද්‍රෂ්ටෝ යම් කෙනෙක් පාරමිතා සත්‍යයක් තියෙනවා නම් මේ රූපස්කන්ධය සමාගයට නොකඩින් යාම තුළින් රූප නිරෝධය විස්පත් ගැනීම තුළින් නිවනට සමුදයයේ අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාව ලබා ගන්න හැකිම ආකාරයෙන් මරණානුස්සති භාවනාව කෙසේ වැඩි කොටද කියන කාරණාව ප්‍රකාශ කිරීමෙන් මා අදහස් කරනවා දැන් අපේ ජීවිතය අනිත්‍යයි මරණය නියතයි කියලා කල්පනා කරලා මරණය වෙන ප්‍රතිනික වශයෙන්ම දන්නවා මරුණට පසුව මේ ශරීරයේ කුමක්ද වෙන්නේ කියලා නොවලින් කල්පනා කරනවා මරණානුස්සතිය වඩන විට මේ ශරීරයේ ඇදලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් සතර මහා භූත ධර්මයන්ගේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වශයෙන් හඳුන්වන ලබන ඒ මූල ධාතු හතරෙන් තමයි මේ ලෝකයේ තියෙන සෑම රූප කොටසක්ම අජීවී සජීවී සෑම රූප ධර්මයක් සැදී තිබෙන්නේ. පණ තිබුණා, පණ නැතුණා, ඒ සියලුම රූප ධර්ම වල අමතකපටි යැත්ෙන සංවේක ධර්ම සැදී නිමී යැත්තේ ඔය පඨවි ධාතෙන්, ආපෝ ධාතෙන්, තේජෝ ධාතෙන් සහ වායෝ ධාතෙන් කියන මූල ධාතු හතරෙන්. මේ මූල ධාතු වල හතර තමයි වෙන තෝන් නියුට්‍රෝන ප්‍රෝටෝන ආදී වශයෙන් නයින් විද්‍යාත්මක වචන ප්‍රකාශ කරන්නේ. ඒකේ තමයි මේ පඨවි ධාතු ආදී වශයෙන් මේ වචන හඳුන්වන්නේ. පඨවි ධාතුව කියන්නේ අත වශයෙන් හදවන ගතිය, හද ගතිය කියන එකේ ඒ පඨවි ගතිය, පඨවි ධාතු කියන එකේ විස්තරවන්නේ. ආපෝ ධාතුව කියන්නේ වස්තුර ස්වરૂපේ, වැగిරෙන ස්වરૂපේ, වැක්කෙන ස්වરૂපේ වෙන තත්ත්වයක්. තේජෝ ධාතයෙන් සීතල දෙකම වෙනවා වායව ධාතයෙන් කුම්බන අපලෝන වායු ධාතිය තමයි හඳුනනු ලබන්නේ. මේ අපේ ශරීරයේ නිර්මිත වී ඇත්තේ මේ කොටස් හතරයි. රතේ ආපෝ තේජෝ වායු කියන කොටස් හතරයි. මේ මුළු ශරීරයේම තියෙන සුලං කොටස, වායව කොටස, මේක පහසෙන් කෙනෙකුට අවබෝධ කරගන්න ඉන්නට පුළුවන්කම තිබෙනවා නම් මේ ඇතුලේ තියෙන වායෝ කොටස තමයි මේ ශරීරය ඇතුලේ තියෙන වායෝ දාසයි බාහිර වායෝ දාසයි දාස වශයෙන් එකක් වශයෙන් දකින්න පුළුවන් කතිය දෙන්නතොල. ඒ කියන්නේ සමාගයේ සුමුත්ම ගන්නකොට උස්ම කෙටකරන වායෝ දාසවත් ශරීරයට ඇතුලේ වෙනවා. ඒ වගේම ආමාශය වැනි කුමට පුළුවන් වායෝ දාසවත් ඇතුලේ තියෙනවා. ඒ වගේ ශරීරය තුළ වායෝ දාස කොටස් කීපයක් තියෙනවා. එතකොට මේ වායෝ දාසව මේ කුණඟ කියලා අපි සාක්ෂයෙන් කතා කරලා තියෙනවා. බාහිරින් අපි ගන්නා ලබන ආස්වාස්කාස වායෝ දහස බාහිර දෙයක් නා තමයි දෙයක් නෙවෙයි. ඒක ශරීරයේ ඇතුළට ගියාට පස්සේ තමාගේ දෙයක් නෙවෙයි බාහිර දෙයක් නා. ශරීරයෙන් පිට කරන පංචස්කාස වශයෙන් අපි වායෝ දහස ඒ සස්කාස වායෝ දහස බාහිර වායෝ දහසට එකතු වුණාම ඒ දෙකම ඇතුළේ තිබුණත් බාහිර වායෝ දහස බවට පත් වෙනවා. යාස්කෝ විච්ඡේ යද්දතික වායෝ දහස යාස බාහිර බාහිරාදී වායෝදාතු ධාතුමත් දේශා තන්නේ තමන් මේ ප්‍රොමත් නෙමේ ශ්‍රවතාවී ඉන්නේ සංයතබුතන් ධර්ම කන්‍යාදක් ධර්ම කරනවා ඇතුළත තියෙන වායෝදාතේ අංශයේද පිටත තියෙන වායෝදාතවත් ධාතුවෙන් වායෝදාතමයි ගන්න මේ වායෝ දහතුව නිකම් මම මගේ නෙවෙයි හේතු සම්මස්තනේ මත්තමක් නෙවෙයි කියලා යථාභූතං සම්මප්පඤ්ඤා දත්තම් ප්‍රඥා නුවණිකු යුතුව නුවණින් යුතුව සමායත දකිනවා මේ වායෝ දහතුව මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියලා. ඒ වගේම මේ ආපෝ දහතුව ශරීරය තුළ හැදෙන වස්තු දකි කොටස්. මේ වස්තු කොටස් සියල්ලම කිසිවක් සමාහෝ සමාගේ ආත්මය වශයෙන් ගන්නට හැකියාවක් නැහැ. ශරීරය තුළ විවිධ වස්ත්‍ර කොටස් තියෙනවා. තෙල් සෙන්සතු ඒ ආදී මොහොතාදී විවිධ ආපෝ කොටස් කියනවා. ඒවා පස්සේ අපි විස්තර කරනවා ඒ දාසන විස්තර කරන දවසදී මේ වස්ත්‍ර කොටස් කෙසේසේත්ම සමාඛ්‍යා හෝ සමාගයේ ආත්මඛ්‍යා හෝ ගන්නට කිසිවක් ඒ වස්ත්‍ර තුළ නැති බව අවබෝධ කරගන්න ඕනේ. බාහිර වායෝ ආපෝ ධාතුව වගේම තමයි සමාගයේ ශරීරය තුළ තියෙන ඒ වස්ත්‍ර ධාතයත් වස්ත්‍ර ධාතු වශයෙන් දෙකම එකයි. එතකොට මේ ශරීරයේ තියෙන උෂ්ණ ගතිය, තේජෝ ගතිය, සීතල උෂ්ණ පිළ සාමාන්‍ය කරන්නේ සාමාන්‍යයි දස්මාතර කියනවා. සාමාන්‍ය උෂ්ණත්වය ඒකක් තියෙනවා. ඒක මේ ආස්වාදයෙන් වෙන උෂ්ණත්වයක් තියෙනවා. ශරීරය ආහාර පිළිවෙල උෂ්ණත්වයක් තියෙනවා. විවිධ ශරීරය තුළ පවතින උෂ්ණ ප්‍රතිපද තියෙනවා. මේ තේජෝ දහතුව මාහර තේජෝ ධාතු ආහාර සම වෙනවා. දෙකම එකයි. මේ තේජෝ ධාතුව මම මගේ කියලා ගන්නත් හැකියාවක් නැහැ. ඊළඟට තියෙන්නේ මේ මහ විශාල වශයෙන් පාඨේ දහස කොටස සාවේ පස්සන ගතිය. එන්නේ පස්සන ස්වરૂපය පාඨේ දහස කොටස විශේෂයෙන්ම මම කියලා මගේ කියලා ගන්න තැනක්මක් නැහැ. ඒකේ තියෙන යථාර්ථයේ යථාපරිදි කෙනෙක් නොවන දකිනවා. මේ දකින්නට නැහැකම නිසා තමයි මේ ශරීරය අරගෙන මේ මම මේ මගේ කියන බැරි දෘෂ්ටියක මිත්‍යා දෘෂ්ටියක පැහැදිලි වෙන්නේ. එම නිසා මේ පඨේ දහස මේ ශරීරය ඇති නැති ආකාරය දකින්නට ඕන. යාත්‍රෝ අධ්‍යාත්මිකා පටවේ ධාතු යාත පාරේලා පටවේ ධාතු ධාතු මතරේ වේතාවතොලද තියෙන පටවේ ධාතු පිටත තියෙන ශරීරයෙන් පිටත තියෙන ධාතු පඩන පටවේ ධාතුවත් ධාතුවත්ෙන් එකක්ම වශයෙන් දකින්නට පුළුවන්. ඉතින් මේ ශරීරයේ අපි මේ දැකලා ඉති සමහර විට මේ අරකුන් බඳුන්ගේ අමඟලවලා එල්ලලා තියෙන මස් කඩවල එහෙම මේ මස් කඩවල එල්ලලා තියෙන අරකුන්ගේ මස් දැක්කාට පසුව මෙතන හරකෙක් ඉන්නවා හරකෙක් ඉන්නවා කියන හැඟීම ඒ මිනිස්සුන්ගේ හිතවල නැහැ. මෙතන තියෙන්නේ මස් කියන හැඟීම. ඒ ඒ හර්කා කියන හැඟීම අම කඩවල ඉවත් කරාට පස්සෙ නැති වෙනවා. අපේ ශරීරයේ මේ මස පිටින් තියෙන හැම ගඩවල ඉවත් කළොත් එහෙම ඔයගේ ගන්න තේම පුළුවන් නම් විකුණන තැනක් තියෙන පිටිලා. එතකොට කවුරුත් මේ ගෑනියක් කියන්නේ නෙමෙයි කියන්නේ හරකේ කෙලදෙන කියා කියන්නේ නැතුවවත්. එතන තියෙන්නේ අටකටු මාසයේ නාරාදී ධාතු කොටස් අතරේ එකමකින් කැවිච්ච දේවල් ප්‍රධාන වශයෙන් අර පඨවි ධාතු වැඩිපුර වගේ තියෙනවා. නමුත් ආපෝ ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, ආය ධාතුවක් තියෙනවා. මේ ධාතු හතර අවිය දිශල අවබෝධ කර ගන්න ඕනේ මෙන්න පඨවි මාර්ගයේ ශරීරයේ නිර්මිත වෙලා තියෙන මේ පඨවි ධාතුවෙන් ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායු ධාතුවෙන් මරුණට පස්සේ මේ ධාතු හතර ස්වාභාවික වශයෙන්ම මේ 13 අතරට පරිවර්තනයෙන් යාම දකින්නටයි මේ අපි හදන්නේ. ඒ කියන්නේ අපේ ශරීරයේ ඇතුළේ ඉස්සෙල්ලා මව්පසට ඇතුල් වෙන ගමන් අම්මගේ තාත්තගේ සංයෝගය නිසා ඒ වගේම ප්‍රතිසංධි විඥානයේ මව්පසට පැමිණීම නිසා කලර රෝගයක් හටගත්තේ ඒ කලර රෝගය මව ගන්නා ආහාර නිසා දිගින් දිගට දිගින් දිගට වැඩි වෙන ආකාරයෙන් ඒ මව්පසෙන් දිනවනාට පසුවත් මේ ශරීරයේ මේ සත්‍යයට පස්සෙන් අපි කෑවුවා, පෙව්වා, නොයෙක් දේවල්, අන්වල දේවල් ශරීරයට ඇතුල් කළා. ඒ සොල්ලම මවකසේ ඉදිරියට ගනු ලබන අවස්ථාවේම තිබුණු මවසා පියාගේ සංයෝගයෙන් නැතුණු නම් සිතතරතෝටක් තිබුණා නම් ඒ සියල්ලම ඉන්න තියෙන්නේ පතරේ දහසවා පොතරක් තිබුණා වාස්තාවෙන්දා පතරයි. එනි මොකක් නැහැ. අම්මලක් පන්නේ. ඒකට මේ ශරීරේ පටන් ගන්න මූලික වශයෙන් ආරම්භ වූ සීතේන දහස් හතරක්. ඊට පස්සේ අම්මා ගන්න කැමදීන ඒ ශරීරයට ඇතුළේ ශරීරයට බැඳෙන ආපසෙත් තුළ මව ගන්න ආහාර පාන වල තියෙන සුපතන යාපෝතේ වාරයෙන් මූලදාස් හතර. ඊට පස්සේ අපි කනවා බොනවා මේ දේවල් ශරීරයට ඇතුළු කරනවා මේ ශරීරය පෝෂණය කිරීම කරනවා නඩත්තු කිරීම. මේ හැම එකකම තියෙන ශරීරයෙන් මූලදාස් හතර. එතකොට මේ ශරීරයේ නියම අයිතිකාරයා මම කියලා මගේ කියලා හිතුවට ඒක වැරදි කියන්නේ අයිතිකාරය අන්තිම ප්‍රශ්නේ බාහිර වශයෙන් ඇති වූ පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායු ධාතුවයි කියන හතර. බාහිර ධාතු හතරට තමයි මේ අයිති මේ ශරීරය. ඒක නිසා ඒ අයිතිය ඒ අයතම බාහිර දෙන්නටම පිළිවෙන. අයිතිකාරයන්ටම නියම අයිතියක් පවරන. පවරන්නටම පිළිවෙන. දැන් ඔන්න මරුණා මරණ ජීවිතයන් එකයි මරණයෙන් එකයි මරණයෙන් පස්සම මරණයට පස්සනා කොහොමද මේ ශරීරය අපි හිතමු එම්බාම්නේ වාගේ කරේ නෑ දැන් ඉතින් ඉදිමෙන්න පටන් ගන්නවා නේද ඒ විදිහට බලන තමන්ගේ ශරීරයෙන් දැන් නැගිටින්න පස්සේ කොයි කොයි තත් වලට පස් වෙන දවසක් කිය දෙකක් කිය තුනක් කිය දැන් මොජක් ගන්න පටන් ගන්නවා ඉතින් අපි ඔය හිතමු බඩගොයි කියන බඩගොඩට පස්සේ මේ ශරීරය කුපරන්න පටන් ගන්නවා ආ හරි මේ කියන තැන් කොහොම කුපරන ඒ කුපරනකොට ශරීරයේ ඇතුළත තියෙන වායෝ කොටස නම් කොටස බාහිර වායෝ කොටසට එකපින හරියට බැලුමක් හොම්බල තියෙනවා. බැලුම අපි පිටුරුවත් වෙන බැලුම ඇතුලේ තියෙන හොලඟ බාහිර හොලඟ සංගේ ස්පන්දනක්ෂේ මේ ශරීරය මරුණාට පසුව මේක වෙන්නේ විට මේ ශරීරය තුළ තියෙන වායෝ ධාතුව බාහිර වායෝ ධාතුවට එකතු වෙන අයව අපි නුවණින් දකිනවා සමාධියෙන් දකිනවා මෙන්න මගේ ශරීරයේ වායෝ ධාතුව කියනවා මේ විදිහට මම මැරුණා දැන් මේ විදිහට පොළවේ පොළවේ යනවා මේ යනකොට මේ ශරීරය තුළ තියෙන වායු ධාතුව බාහිර වායු ධාතුවට එක්ුණා නේද එක්වනවා නේද ඊට පස්සේ දකිනවා තමන්ගේ ආපෝ ආපෝ වතුර දකිනවා මේ ශරීරය දැන් නිදිනවා නිදිනවා පොඩි වෙනවා ඕජස් කරනවා ඕජස් කියන්නේ වතුර පොස්සන ඉතින් මේවා දියේ දියේ දියේ පොළොවටම පිය වෙනවා ඒ වසර කොටස පොළොවට උරා ගන්නවා උරාගත් වසර නැවත වාක්ෂී වෙනවා වාක්ෂ වෙනවා වාක්ෂ නැවත ගැටි වසරෙන් නැවත කොට තිබෙන වසරටම පරිවර්තනය වෙනවා එතකොට Taman පැහැදිලිවම දකින්න භාවනා කරන්නේ ශරීරය තුළ තියෙන මේ වායු දහස් ආපෝ දහස් වතුර ගැටේ මේ ආකාරයෙන් මෙන්න පොළොවට උරාගෙන උරාගෙන උරාගෙන සමහර වතුර කොටස් මේක පහසෙන් තේරුම් ගන්න පුළුවන් ඉස්සර කාලේ මලමිනී දැන්නේ ගිහිල්ලා සෝම් වල දැම්මම බලලන්නේ අපි හිතමු දැන් ওই කැලේක මලමිනිය පස්සෙන් තියෙන හොයාගන්න කද්දර ඒ වගේ සත්‍යයක් අන්න එතකොට මේ ශරීරයේ තියෙන පුලං කොටස බාහිර උලඟට එක්ව ආකාරය පහසෙන් දකින්න පුළුවන් වැඩවලට වැඩි ඒ වගේම දැන් පොළොව මතයි තියෙන්නේ මේක දැන් ඔන්න වසර ගතිය උරෝරා පොළොවටම යනවා ඒක පාසෙන් දකින්න පුළුවන් මේ පොළොවට උරාගත් වසර ගතිය වාක්‍යලා ඉඳලා ඉඳලා වලවා ධනේ පාණේ වීම තුළින් නැවත වස්තාවකමයක් වස්පත්න පොළොවේ තියෙන වසර මේක තියෙනවා එතකොට නැවත ඒ ශරීරයේ තියෙන වසර කොටස ආපහු පණම් පණමු තිබුණු ආපෝදාස් කොටසටම පරිවර්තනය වුණා ඊළඟට මේකේ තියෙන පාඨ විගතිය දැන් ඉතින් මේකේ අමර කුණේ කුණේ යනවා මස් කුණේ කුණේ යනවා මෙන්න මේ නහර කුණේ කුණේ යනවා මෙන්න මස් දියරි දියරි දියරි දියරි යනවා මේ වගේ පොළොවටම පස්සේ පස්සේ පස්සේ යනවා මේක දාගෙනවා දාගෙනකොට දැන් වන්නේ ඇට සැකිල්ල පමණක් ඉතිරි වෙනවා මේ ඇට සැකිල්ල ගත්තාම අපේ ශේෂයට පාදේ දක්වා හෝ පාදේ පිටිකට දක්වා හෝ ගන්නවා අරගෙන පහසු මේක පාදේට ගන්න එක පොඩි පොඩි ඇට කටු වන්න දිග දිලා දිලා යනවා කකුලේ දැස්පත් වෙනම දාන කකුලේ මාක් ඇඟිලි පිම්පොල් දෙයට කටට තමයි. ඒ වන්න දිග දේවා පොළොව සම්පස්සනයි සීහෙනින් කියන අඩකට සීහෙ දේවා පස්සනයි සීහෙනින් කියන අඩකට සීහෙ දේවා පස්සන. මේ විදිහට මුළු ඇටම ශරීරයේම තියෙන අඩකට රාශියම දිග දිරාව පොළවේ පස් බවටම පරිවර්තනය වීම දකිනවා. එතකොට මේ ශරීරයේ තියෙන පටවි ධාතුව බාහිර පටවි ධාතුවට අපි කියනවා ආපව දෙනවා. ඇත්ත වශයෙන්ම ගත්තේ භාවයෙන් ඒක නිසා භාවය තමයි අපි දෙන්න ඕන. දැන් මෙහිදී අපිට තේරෙනවා පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි වායෝ ධාතුවයි. තව කොටසක් තියෙනවා තේජෝ ධාතුව. මේ තේජෝ කියන්නේ රස්නය හෝ සීතල කියන දෙක තමයි කියන පොදු වචනයක්. මේ රස්න සීතල ස්වභාවය තේජෝ ස්වરૂපය වතුර ප්‍රති යනකොට ඒ වතුර සංග තේජෝ ගතියක් යන වතුර රස්නයක් හෝ සීතල සමග ඒකේ තියෙන තේජෝ ධාතුව ඒකත් එක්කම එකතු වෙනවා. හොළඟ යන විට හොළඟේ තියෙන තේජෝ ධාතුවක් වාකීතර ගතියක් ඔක්ෂණ ගතියක් ඒකත් ඒ හොළඟ පිට වෙනකොට තේජෝ ධාතුවක් පිටේ ඒ වගේම පඨවි වලක් තියෙන තේජෝ ගතියක් ප්‍රශ්නයක් ඉස්සරහ කෙරේ රූපය ඒකත් පඨවි ධාතුව වල විදිහට බාහ්‍ය පඨවි ධාතුවට පරිවර්තන වෙන විට පරිවර්තන වෙන විට ඒ ඒකට අදාළ තේජෝ කොටසක් යන මේ විදිහට ධාතු හතර සම්පූර්ණයෙන්ම බාහිර පටවේ ධාතු හතර විදිහට පරිවර්තනය වෙලා යන ආකාරයේ හරියටම දැකලා තමන්ගේ ශරීරයේ ඇටපත් කොට හරියට දැකලා ඔක්කොම පස්සේ පස්සේ පස්සේ ගිහිල්ලා ඉස්හාම සුළු ඇටකැලක්වත් නැතුව මුළු ශරීරයම ඇටපතු මුළු ඇටපතු රාශියම පොළොවට පස්සිනා මොකක්වත් දේශ නොවී යාම දැක්කොත් එන හරියට දකින්න විට මේ මුළු ශරීරයම සමාගයේ සිටට නොපෙනියයි කිසිවක් සිතින් දැනෙන නොකර යනවා කියන එකෙන් අදහස් කරන්නේ අපි ඇත්තට ප්‍රයාසනේ කියන්නේ තමාගේ ශරීරයේ දෙස සිතින් බැලුව තමාන්ට හිතට වැටෙනවා තමන්ගේ ශරීරෙ මෙන්න මෙතන තියෙනවා කියන්නේ. තමන්ගේ ශරීරයේ නැත්නම් ඒකේ රූප සටහන තමන්ගේ හිතට තේරෙනවා. මේ හිතට තේන රූප සටහන නැත්නම් සිතට දැනෙන මේ රූප රූපයේ පිළිබඳ වැටහීම ඒකට අපි කියන්නේ රූප නිමිත්ත කියලා. හිතට තේන නිමිත්තක් ඒක. ඒ නිමිත්ත සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. එන්න මේ නොපෙනී යාමට අපි කියනවා රූප නිරෝධය කියලා. රූපය නිරුද්ධ වුණා කියලා. ඇත්ත වශයෙන්ම රූප නිරෝධය කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ රූපේ මේ නිරුද්ධ වෙලා පමණක් තියෙනවා මිසක් නැති වුණා කියන එක නෙවෙයි. මේ මනසට මේ රූපේ වැටෙන ආකාරය, මනසට මේ රූපේ නිමිත්තක් වශයෙන් පිළිගන්න ත්‍ස්තනේ සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. මේක නොකෙණිය යන්නේ අර රූපහතරේ තියෙන යථාර්ථය අවබෝධ වීම තුළින්. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මයක් නෙවෙයි කියන අවබෝධයක් ඇති වෙනා ධාතු හතර ඒ ආකාරයෙන් දැකීම තුළින්. එතකොට මේවා පරි පරිබාහිර පතරී ආදී ධාතු වලින් පරාවර්තනය වීම පරිවර්තනය වීම දැකීම තුළින් මේක අනිත්‍ය යනවා නිරෝධයට යන පස්සන ධම්මය කියලා දකිනවා. මේ අනිත්‍ය අනාත්ම දර්ශනය පිළිබඳ අවබෝධයක් ඇති වූ කෙනෙකුට පමණයි ඒ වගේම ඒ අවබෝධයේ මට්ටමටම සමාධියක් පිටට පිටතට දිනුනෝ කෙනෙකුට පමණයි මා කියන ආකාරයෙන් අර රූප නිමිත්ත සම්පූර්ණ නොකෙන්නේ. මේ පස්සේ හරියට ඇති වුණොත් එහෙම දැන් මේ Tamanට තේින්නේ නැහැ Tamanගේ ශරීරයේ තියෙනවා කිසිසේ ප්‍රයවන්නට අවශ්‍ය නැහැ. Tamanගේ ශරීරේ නැහැ නේද? මැරෙනවා නේද? මොකද උනේ කියලා සමහර අවස්ථාවල අවස්ථාවේදී බයද තියෙනවා. බය වෙච්ච අය අපිට එන්න කතා කරලා දැන් තුමා ඉක්කොලිත් එහෙම කෙනෙක් මේ මාර්ගය ගැන කියන්නේ වෙනත් භාවනාවක් ගැන කියනකොට ශරීරේ නොපෙනී ගියහම බය වෙලා මෙහාව. ඉතින් ඒක බය වෙන්න අවශ්‍ය දෙයක් නැහැ. මොකද ඒක ඇත්ත වශයෙන්ම නොපෙනී ගිය ශරීරේ නොපෙනී ගිය ශරීරය තියෙනවා. ඒක නිසා ඒ අවබෝධය දැන් තියාගන්න මේක හිතට ඇති වෙන අවබෝධයක් වෙනා හිතට ඒ රූපයේ අරමුණු වීම නැති වී යාම විනා මෙතන රූපේ නැතිවීමක් මරණයටපත් වීමක් සිදුවන්නේ ඒක සිදුවන්නේ අර පිටට රූපේ අරමුණු නොවේ යන්නේ අර කලින් කියපු ආකාරයෙන් රූපේ යථා සත්‍ය නියම සත්‍ය නිසි පරිදි අවබෝධ කරගෙන මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියන හැඟීමෙන් යුතුව අතහැරීම නිසා අපි මේ රූප අල්ලගෙන මමයි මගේ කියලා හිතාගෙන ඉන්න තාක්කල් අපේ පිටට මේ රූපයේ නිමිත්තක් වශයෙන් වැටෙනවා. මේකත් අතහරින්නට පුළුවන් මුචි දවසක සමාධියෙන් ප්‍රඥාවෙන් විතර මේ රූප නිරෝධය රූපයේ පිටට වැටී යන්නේ සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් තමයි ඒ තත්ත්වයට පත් වුණොත් එහෙම ඒ තත්ත්වෙම ඉන්න කැමති තාක් වෙලා ඉන්න. ඒකෙන් නැගිටින ඒ තමන්ට රූප වැටේලා වෙනස් පිටේ ඉවිල්ලා පිට ක්‍රියාශීලී වෙන තෙක්ම ඔබ ඉන්නවා. සමාහයට කිසිම සිතිවිල්ලක් නැතුව පැය කාලක් භාගයක් සමාධියට වැඩි කාලයක් සමාධියට අඩු කාලයක් වෙනකොට ඉන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. සමාධි ශක්තිය වැඩි වෙනින් වැඩි වෙනින් ඉන්න පුළුවන් කාලයක් වැඩි වෙනවා. එතකොට මේ වුණාට පස්සෙ නැවත භාවනාකාරී ඉස්සලා අධිෂ්ඨානයක් කරන්න මේ තත්ත්වයට දෙතපත් තුන විනාඩි 30ක් මට ඉන්නට මේ තත්ත්වයේ මට ඉන්නට ලැබේවා කියලා. එතකොට මේ රූපේ නොපෙනී ගිය තත්ත්වයට දෙතපත් කරගෙන විනාඩි 30ක් ඉන්නට පුළුවන් තත්ත්වය ලැබෙනවා. ඉතින් මේක ටික ටික ටික ටික වැඩි කරන්නට ඕන විනාඩි 10 35 45 50 මේ විදිහට ප්‍රයත්නක් අඩු වශයෙන් මෙන්නට හදාගන්න. මේක හදාගන්න යන කෙනෙක් අපේ සල්ලි අපේ සමාධිය දිනු කර ගැනීම සඳහා නිවන් යෑමට සම්මා සමාධිය ඉතාමත්ම අවශ්‍යයි. සම්මා සමාධියෙන් තොරව කෙනෙකුට කවදාවත් නිවන් ලබන්න බැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය අංගයක් සමාධිය කියන්නේ මේ සම්මා සමාධිය මෙහිදී වැඩෙනවා. සිතේ තියෙන අර විසුණු ස්වરૂපේ නතර වෙනවා. සිතේ ඒකාන්තතාවය ඇති වෙනවා. සිත සමාධි භාවයට පත් වෙනවා. සිත සමාධිමත් ස්වરૂපයකට පත් වෙලා ඒ අවස්ථාවේ පවතින වෙන කිසි විදියෙන්නේ නැහැ. හිත නිසරව පවතින හිතට හරිම සාන්තියක් සැලසීමක් දෙන්නේ. කය තියෙනවා කියලා දාන්නේ නැහැ. ඒක නිසා මේක කිසිම බියක් වෙන්නට දෙයක් නෑ. හරිම සැලසීමක් ප්‍රයක් තමයි යමලයක් දැක්කේ. මෙන්න මේ විදිහට ප්‍රයක් විතර එහෙම ඒ තත්ත්වයේ ඉන්නට පුළුවන් ශක්තිය ඇති වුණාට පස්සෙයි ඊළඟ අධික ක්‍රියාත්මක ප්‍රයත්නවන්නේ. නැත්නම් කලබල වෙලා ඒක කරන්න කිව්වොත් එහෙම ඒක හරියන්නේ නැහැ. කලින් තිබුණ එකක් නැති කියන්නේ. ඒ කියන්නේ ඒ මේකත් දැන් මේක ඇස්සේ කියනවා විනාඩි දෙක තුනක් ඉන්න පුළුවන් ඒ කියනවා මෙන්න වැඩේ ප්‍රයත්නක ගන්න කිව්වොත් එහෙම කියන එකක් නැති වෙනවා. ඒක නිසා නැවත නැවත ඒක ප්‍රගුණ කිරීම වශයෙන් භාවිත කර ගැනීම ඉතාමත්ම අවශ්‍යම කරුණක් අත්‍යවශ්‍යම කරනවා. ඒක කළ යුතුයි. මෙසේ කළාට පසුව තමයි පැහැදිලිවම දකිනවා මේ වෙලාවේදී තමන් ඉස්සලා තමන්ගේ ශරීරය අරගෙන මම කියලා හිතුවා මගේ ආත්මය කියලා හිතුවා මේක පිළිබඳ සක්කාය විදියට දරනවා මේකේ ආත්මයක් තියෙනවා කියන හැඟීම කරගන්නවා දැන් මේ රූපේ සම්පූර්ණයෙන් සිටක නොපෙනී පහනක් වෙනසේ ඉඳගිය තත්ත්වයෙන් උත්සත වුණාට පසුව ඊම අවස්ථාවේදී තමාගේ රූපය මගේ ආත්මය මම කියලා ගන්නට පුළුවන්ද කියලා නුවණින් දකින්න ඕනේ ඒක රූපයේ තියෙනකොට මම කියලා මගේ කියලා ගන්නවා. ඇහැට රූප එන්න ඇහැ අරගෙන මිත්‍යත් දෙක බසාගෙන ඉච්ඡත් රූපයේ තියෙන බව සමාන වැටෙන විට රූපයේ නිමිත්ත සමානයේ සිටට වැටෙන යන විට මේක මම මගේ ආත්මය ආදී වශයෙන් ග්‍රහණය කිරීමට ගැනීමට පුළුවන්කම කෙනෙකුට තියෙනවා. මේක දැන් කිසිවක් නොපෙනී යන කියලා තියෙනවා. රූපයක් තියනවාද කියලා දන්නේ නැහැ. ඒ එකක් නෑ. එහෙමනම් මේ රූපය තුළ මම කියලා මම කියලා ගන්නට මෙතන ආත්මයක් නැහැ කියන අවබෝධය ඇති වෙන්නේ. ඒ රූපය තුළ ආත්මයක් නැහැ එම අවස්ථාවේ. ඒ රූපය තුළ මම කියලා ගන්න කිසිවක් නැහැ. එම අවස්ථාවේ මගේ කියලා ගන්න කිසිවක් නැහැ. මොකද ඒ රූපේ නොපෙනී ගොස් නිරුද්ධ වී ගොස් ඇති නිසා පිටතෙන් වැටෙන්නේ නිසා. මේ සිතට නොඇතිකම සිදුවන්නේ රූපේ අරමුණු කරගෙන සිතේ නිදිලා මනස ඒ රූපේ ස්පර්ශ නොකරන බැරි. මනෝස්පස් රූපේ අරමුණු අරමුණු කරමින් මනෝස්පස් නොකරන නිසා තමයි ඒ රූප නිරෝධයේ සිතට අවබෝධ වෙන්නේ. එතකොට ඒ වෙලාවේ මම කියලා මගේ ආත්මය කියලා ජීවියක් කියලා සත්‍යය කියලා නැත්නම් ක්‍රියාවක් කොහොමද කවදාකාරකින් අපි ගාමී කරනවා නම් ඒ ගැනීමට ඉතුරු වෙලා තිබෙන්නේ මොකක්ද? හිතේ ගැනීමට ඉතිරි වෙලා තියෙන එක ධර්මයක්. මොකද අර කිසිවක් නැතුව ඔය ගුලගේ අහසේ සිට පාවෙනවා වගේ රූප කිසිවක් නැතුව තියෙන හිස් බව. මේ හිස් බවට සාමාන්‍යයෙන් සම්ලාභාර හිස් බව මේක ගැඹුරු එකක් නෙවෙයි සාමත්ම ලාභාර හිස් බව. ඒක ඒකට අපි ශූන්‍යතාවය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ ශූන්‍යතාවය පවතින ශූන්‍යතාවයේ දැනෙන ස්වરૂපයක් තියෙනවා. මේක තමයි ආත්මය කියලා ගන්නට තියෙන්නේ මේක තමයි මම කියලා ගන්නට ඒ විලාලේ ඉස්සෙල්ලා පවතින වෙන කිසිවක් නැහැ. එතකොට ඒ ධර්ම මමයේ ඒ ධර්මයේ මගේ ආත්මය කියලා කෙනෙක් ග්‍රහණය කළා නම් එසේ ඒ ග්‍රහණය කළා ඉතරණ එක හරියට තියෙන නිසා අපි හිතමු ඕක හැම වෙලාවෙම පවතිනවද නැද්ද කියලා බලන්න. මේ පස්සේ හැම වෙලාවෙම පවතිනවද නැද්ද? එතකොට මේ මේක ටික වෙලාවකින් ඇති යන අනිත් එක. යම් කෙනෙක් මහන් දැල්ලක් කියනකොට දැල්ල දැල්ලි දැල්ලි කියනකොට පහන් දැල්ල තියෙනවා කියලා පිළිගන්න අය. හරි කියලා සම්මතයෙන් කියන්න පුළුවන් සම්මතයෙන් කියන්න පුළුවන්. පහන නිවුනට පස්සේ පහන් දැල්ල තියෙනවා කියලා කෙනෙක් කියනවා නම් ඒක මොනකම. ඒක වැරදි කියනවා. ඒ වගේ මේ විලාවේ ආඥාවක් තියෙනවා මම කියලා ඉන්නවා මගේ කියලා දෙයක් තියෙනවා කියලා ගන්න ඉතුරු වෙලා තිබෙනවා මොනවයි කියන ධර්මයේ අර ඉස්භාවයේ සහාය ගන්න ස්වરૂපය. ඒක මම මගේ ආඥාව කියලා ඒ විලාවේ ගන්නට පුළුවන් කෙනෙකුට. ඒක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අර පහන් දැල්ල දිනුනට පස්සේ පහන් දැල්ල තියෙනවා කියලා ගන්නට බැහැ. අන්නේ එලෙසින්ම මේක නිත්‍ය ධර්මයන්ද අනිත්‍ය ධර්මයන්ද කියලා අවබෝධ වෙනකොට තමයි ඒකාන්තයෙන්ම මේක නිරුද්ධ වී යන ධර්මයක් හැමදාම නොපෙනෙන ධර්මයක් අනිත්‍ය යන ධර්මයක් කියලා. මේක ආත්ම වශයෙන් ගත්තා නම් මේක අනිත්‍යයට පස් විරුද්ධ වී ගියාට පස්ව මෙතන මොකක්ද ආත්ම වශයෙන් ගන්නේ මොකක්ද මම කියලා ගන්නද තියෙන්නේ මොකක්ද මගේ කියලා ගන්නද තේසවන්නේ කියලා නොවනින් දකින්න ඕන. මේක හිතනවා නෙවෙයි වචන ලේබල් අලවන්න යනවා නෙවෙයි ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක සාමාන්‍ය ප්‍රකාශ කරන මෙහෙට තේරෙන්නේ නැත්නම් තේරුම් ගැනීම සඳහා ඒ අවස්ථාවේදී පවතින චිත්ත රූපේ මම මගේ ආත්මය කියලා කෙනෙක් ගත්තා නම් ඒක ඒක තිබෙන නිසා ඒ ගැනීම නිවැරදි කියලා කෙනෙක් හිතුවත් ඒක නැති වුණාට පස්සේ එතන ඉන්නවද මම කියලා මගේ කියලා ගන්නට කිව්වා. මේක තේරුම් ගන්න මේක ඒකාන්ත වශයෙන්ම අනිත්‍ය යන ධර්මයක් නිරුද්ධ වෙන ධර්මයක් කියලා. එන්න මේ අවබෝධයේ පිහිටි ඇතුණාට පස්සෙ වරක් නෙවෙයි සිය දහස් කාලයක් පමණ ඒ අවබෝධය භාවනා නොකරන විට සිතට ඇතුල් කරගන්න සිතලා සිතලා මතක අවබෝධ කරගන්න මේ වෙන්නේ මේ කිස්සෝ ධර්මයේ පමණයි මේක මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මම මගේ කියලා ගන්නට මේක සුදුසු නෑ මොකද මේක නිරන්තරයෙන් වෙනස් වෙලා අනිත්‍යයට ගොස් නැති යන එක නැගිටපුවම ඉවරයි ඒක නිසා මේක අනිත්‍ය ධර්මයක් මේක අනාත්ම ධර්මයක් කියන අවබෝධය ඇති කරගෙන ඒ தත්ත්වයේ ඇති වූාට පසු භාවනා කරන විට ඊට පස්සේ ඊට පස්සේ භාවනා කරන විට ඒ தත්ත්වය ඇති වුණාට පස්සේ ඒ දෙතම බලන්නේ අනිත්‍ය ධර්මයක් මේක අනාත්ම ධර්මයක් මේක අනිත්‍ය මේක අනාත්මය කියලා මෙනෙහි කරනවා. ඒක දකින්න අනිත්‍ය අනාත්මයි කියලා මෙනෙහි කරනවා කියන එකට වඩා සංසුදුසු නොවනින් දකින්න මේක අනිත්‍ය අනාත්මයි. එහෙනම් දකිනකොට ඒ தත්ත්වය නැති වෙනවා. නැති වෙලා ඊට වඩා ගැඹීර වූ ඊට වඩා ගැඹුරු සමාධිමත් සිස්සරූපයක් ලකපෙත්පත් වීමක් සිදු වෙනවා. අන්න ඒකත් ඒ වගේම කලින් වගේම අනිත්‍යය අනාත්මයි නිට්ටය අනාත්මයි. එන්න මේ ආකාරයෙන් ඉදිරියට එනේන අවස්ථාවන් ඊට පස්සේ ඉදිරියට මොන මානසික මට්ටමක් ආවත් ඒ හැම එකක්ම අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි කිය බල බල බල බල යනවා. එක් අවස්ථාවක් වෙනවා අර කලින් අනිත් යනාත්මයි කියනකොට මුලින් මුලින් දැකපු දර්ශන වෙනස් වෙලා ස්වરૂපයකට පත් වෙනවා නැති කියන. එක් අවස්ථාවක් උත්සත වෙනවා අපි කොටෙක් අනිත්‍යයි කියුවත් කොටෙක් අනාත්මයි කියුවත් නැති නොවන ආන්ත නිවන ස්වરૂපය. මෙන්න මේ ශාන්ත නිවන ස්වરૂපයට අප කියනවා නිවනය කියලා. ඒ නිවන එක අධ්‍යක්ෂණය කරනවා මේ ආකාරයෙන් මනස අනුසෙත් භාවනාව ප්‍රගුණ කිරීමේදී මේ ආකාරයෙන් ආකාරයක් අන්නානුසති භාවනා කරලා නිවන් ලබන්න පුළුවන් අපාර ආශයක් තියෙන අපි යාගත කරන්න පුළුවන් ආස්කරණය කිරේ. මේකේ සාර්ථක ප්‍රතිඵල ගන්නට නම් තමන් පැහැදිලිවම තේරුම් අරගෙන සිටින්නට ඕනේ. මේ රූපේ නිර්මිතය වෙන්නේ මේ මූල ධාතු හතරෙන් කියන්නේ. ඒ හැර මේ රූපේ තුළ වෙන එකක් නැති බව දකින්නට ඕනේ. මේ මූල ධාතු හතර හැර මේ රූපේ තුළ මොකක්ද නැත්නම් උදාහරණයක් වශයෙන් ගත්තා අපි මත් කැල්ලකින් ශරීරයේ තියෙන. මේ මත් කැල්ල ගත්තොත් ඒක වතුර දැතිලා තියෙනවා. ඒකට අපේම මාළුකමක් කියන්නේ කියලා ගෙදරවල වල මාළුන් නිකන් දේවනේ. ඒ අනිත් වස්ත්‍ර පැත්තේ ඒ වස්ත්‍ර පැත්තක් තියෙන එක මේ මාංශය. ඒක තමයි ඒක තියෙන ආපෝග. ඒක චතරත්‍ය සීතල ගැතිය රස්න ගැතිය කියන දෙයක්. ඒක තමයි ඒක තියෙන තේජෝසත්. ඒක පින් දිලා තියෙනවා. ඒක තමයි මේ කියන වායුව තමයි. ওই මානසික වෙලා යනකොට ඇකිලෙන්න පටන් ගත්තේ වායුව දහතු අඩු නිසා ඒකයි. ඒක අපි මේ වස්ත්‍ර ගැතිය සම්පූර්ණයෙන්ම දේවල ඇරියා උම්මල කඩ වෙන තත්ත්වයට පත් ගන්නවා. එතකොට අපිට ඒක පුදු කරන පිටි කරන්න පුළුවන්. අම්බරල හරි ඔයගන්නේ හරි මොකක් හරි දාලා පුදු කරන්න පුළුවන්. එතකොට ඒක ඒ කුදුහුණු ස්වરૂපේ තමයි පටවි ගන්න. ඒ මහා දෙදෙනාම මම කරන්නේ විදිහට පටවි ගතිය අනුගතිය දේවියෝ ගතිය වරන්දු මේ ශරීරයකට ඔය අවබෝධය යොමු කරන්න. අවබෝධය ඒක මේ ශරීරයේ තියෙන රූප කොටස් හතරක් එන්නේ. කවර කොටසක්ද? සමහර කොටස් වලදී පටවි ගතිය වැඩි, සමහර ඒවා ආපෝගතිය වැඩි. මේ තමයි දැන් අපි දාන දේවයෙන් ගත්තත් ඒක ආපෝදාක වැඩි නම් මේ කැටයක් වුණා. මේ ටිකක් වෙලා යනකොට කැට ගැදෙනවා. කැට ගැදෙච්ච එක පුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ දේවල තියෙන පටවිදක් මේක වෙනවා ගන්න. අර මේ ගලාගෙන යන්නේ වැඩි වෙන ඉඳන් ආපෝදාක ඒක තියෙන රක්ෂණ සීතල තේරුගතිය. මේ කැටියක් දේවල තියෙන සිංහල ස්වරූපයක් වගේ එකක්. ඒක කියනවා වායු ගතිය. ඔයලා අපි ගන්න ඔක්සිජන් වායුව නැත්නම් ප්‍රතිරේ හා සංකරණය වෙනවා. මොකද ශරීරේ පුරාම ප්‍රතිරේ සම්බන්ධ වෙලා. ඒ නිසා වායු ගතිය තියෙනවා. මේ විදිහට ඕනෑම ශරීරයේ කොටසක් ගත්තාම Tamanට තේරෙනවා මේ පටලියාකෝ තේජෝ වායු ධාතුවක් තැන වෙන කොටසක් නැහැ කියලා. උදාහරණ වශයෙන් දකක් ගත්තොත් මේ කොටසක් ගත්තොත් මේකේ සමහරට Tamanට වතුර ගැටේ නොපෙනෙන්න පුළුවන්. ඒක නම් තේන් වතුර ගැටියක් තියෙන මොකද ඒකේ තෙතමනක් තිබෙනවා. මේ කොටසක් අරගත්තොත් මේ කොටස වෙන මේ කොටස කපන කඩ දෙකට මේ අනිත් පැත්තෙන් හොරලා හොරලා පිටි කරලා එහෙම දැක්මක් එනවා. අර මේ කොටස කියලා කන්නේ පිටි කොටක් කියන්නේ. මේ කොටස කියන්නේ පිටි කොටස් තමයි පටලී කියලා කියන්නේ. රටක් තෝරනෝනේ දැන් සත්පරේ තැන්වලදී කරනවා. දැන් ගාන්ත ගන්නවා වගේ දේවල් කරනවා. එතකොටත් ඒක කියන්නේ පිටිනික් ටික ටික ටික වගේ ප්‍රකාශක ප්‍රකාශන. මේ විදිහට තමයි ශරීරයේ කවර කොටසක් ගන්න. මේ කියන 13 හතරෙන් හැදලා තියෙන කියන අවබෝධය එක්ක ගන්න සම්බන්ධනම් අධ්‍යානති කියලා මම වචනයක් ප්‍රකාශ කරේ. මේ හේතුවම ධම්ම කිසිවක් උපාදාන නොකරසේ කියන අවබෝධය ඇති කරගත් එනා විසින් භාවනා කරන තැනට සම්බන්ධ ධම්ම අධ්‍යානති මේ හේතුවම ධම්ම විශේෂ නොනින් දකින්න දෙය කියලා කියනවා. මේ රූපස්කන්ධයේ විශිෂ්ට නෝනකින් දකින්නේ සාමාන්‍ය අස්කෙන් දකින එකක් නෙවෙයි මේක විශිෂ්ට ඥානකින් දකින්නේ මේ රූපස්කන්ධය තුළ මේ දහතු හතර තමයි කියන දහතු හතර හැර අනිත් කිසිවක් නැහැ කියන ඒකයි අවශ්‍ය දැනීම දැන් රූප රූපයේ පටලියා පොටේජෝ වාය දහතුන් වශයෙන් දැක්වීම පමණක් ප්‍රමාණවත් නැති මේ රූපය තුළ මේ දහතු හතර හැර දෙන්න කිසිවක් නැහැ කියන අවබෝධය ඇති වූ කෙනෙකුට පමණයි අර කියපු ආකාරයෙන් රෝප නිරෝධය දැකලා ඒකෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයකදී එසේ ශක්තිය නොලැබුණත් මේ ක්‍රියාවලිය තුළින් න්යායයේ සිට තුළ සම්මදුරට සමාධිය ඇති වෙනවා. ඒකත් අන්තර සම්මාදිට්ඨිය ඇති වෙනවා. මොකද රූපයේ පිළිබඳ සම්මාදිට්ඨියක් ඇතිවන්නේ. ඒ ප්‍රාමතර මේ අනිත්‍ය ආදීට පස්සන ආකාරය දැකීම නිසා අනිත්‍ය දර්ශනය වීම සම්මාදිට්ඨිය ඇතිවෙනට හේතු වෙනවා. ඒ අසහය වීම සම්මාදිට්ඨියම වෙනවා. ඒක නිසා ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් න්යායයට පිටතේන මේ ආකාර මාර්ගයෙන් පිටතැනීමක් හෝ බුදුහාමුදුර ප්‍රකාශ කළ නිවන් මාර්ගයේ පිට ගැනීමක් සිදුවන්නේ මේක සත්‍යතාවය අපි පැහැදිලිව දන්නා කරුණක් දෙන්නේ ප්‍රකාශ කරන්නේ නිසා ඒ ආකාරයෙන් මේ අය කටයුතු කළොත් ඒ විදිහට සම්මන්ත්‍රත් අත්දකින්න පුළුවන් වුණොත් ඒ මේ මනසන්සි භාවනාවේ හේතු නිදැවීම තුළින් ඒකාන්ත වශයෙන් මාර්ගයේ ප්‍රකාරයෙන් කටයුතු කළ නිවන් අවබෝධය කරගන්න සත්‍ය ලැබෙනවා එසේම ලැබෙන නිවන් අවබෝධ කර ගැනීමට වාසනාවක් උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් අපි මේක කියන ප්‍රාර්ථනාව මෙතනින් ඉම කරන්නේ හොඳයි. එහෙනම් මේ දක්වා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා කිරීමේ කුසලයේ ධර්මයේ දීන සංඝයාට දාන දෙලේ දීන කුසලයේ ධර්මයේ තියෙන කුසලයේ කියන්නේ සියලුම පුණ්‍යපත්යෙන් තුලින් අපට ඒකාන්ත වශයෙන්ම මේ පංචස්කන්ධ ලෝකයේ යථා සත්‍ය යථා පරිදි අවබෝධ කරගෙන ඒ තුලින් සතරාර්ය සත්‍ය ධර්මයන් මත කරගෙන අමා මහ නිවන සත්‍යයෙන් දිනේ සංස්කෘතියක් නා හේතු වේවා වාසනාව වේවා කියන මේ අදහස ඒ පාස්කලේ දැන් ඉගෙන ගන්න ඒක කරන්නේ කිසිම අපේ සාසන කරනවා. කිසිම ආසාවක් නැතුව. ඒක තමයි සම්පූර්ණයි. අපට කිසිම අනකොත් කරන්නේ දැන් ආවද කියලා. ඒකේ පස්සේ කීකේ නැහැ ඒකම තමයි අපේ ධර්ම නාලන්දේ කරලා පටන් ගන්න. ඒ නිසා අපි අත්හරින්න පොළොවේ තෝරන භවනා කරන දැනන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මේ අම්මලාට අතන බලුව කියන්නේ ඔක්කොම අතේ තුන්වල් වල ඒගොල්ලෝ එක තමයි කටයුතු කරන්නේ. ඒගොල්ලන්ට කර්ම මේම ආදරේ කල්පනා කරන්න පුළුවන් එකක් කරනවා කියන. ඒක තමයි අවබෝධයෙන් දුකකට එනයි. අවබෝධයක් ඇති කරගන්න එක නෑ අතර ලොකු වෙනසක් තමන්ගේ දරුවා මම මගේ කියලා ආදරෙන් කතා කරන මගේ දරුවා කියලා කතා කරන ඕන සංකල්ප තමන්ගේ කුල දෙවියනේ ඒකමලදයි සම්ඥා මේ කල්ලකට මාදුක ඒක තේරෙන්නේ නැහැ කියලා ඒක තමයි දැන් ඉතින් ආවෝ කෙනෙක්ට මේ ආශ්‍රය ආශ්‍රය කරලා ගෑනා හරිනකොට ගෑනි සාකරේ කරන්නේ මොකද කියන්නේ වඩවයි එකක් වරිණම් දුන්නේ. මෙතන ඒ නිසා මෙතන බලයි. මේ බලේ ගෑනි කොහොමද කියනවා කොහොමද කියනවා ඇඟ උඩ වෙනවා පස්සේ කියන්නේ බඩන උඩ වෙනවා වැරදි කියලා වාර්තාරය කරන අර කෙනෙකුට අනහය අනිත් හැටියට ඉතින් අල්ලගත්තු මම විතර කියන කතාවක් වටලයක් කරලා මේ මාතෘකාව කරගන්න ඕක කරේ නේද ඒක ඇත්තටම කිව්වොත් ඉතින් මම දැන් ඇත්තටම අන්තිවාරි කිව්වොත් තමයි කිව්වේ අල්ලන්නේ විතරක් නේද ඒක තමයි හැම වෙලාවෙම කියන්නේ අපේ දැනීම යම් කිසි දෙයක් කෙරේ යෝ යම් කෙනෙක් කෙරේ මේක දෙහෙද දැනීමේ ප්‍රමාණය වෙන්නේ පෙරදුදු වේ. ඒක කාර්යයේ දෙයක් දෙයක් මේ දැනීම කියන හැමදේ විදිහේ අපේ සාමයේ අපේ සුවතිය. මේ දේශන මොකදෝනේ? අවිචාර නානසත්‍ය විචාර. ඒක නිසා ඒවලුත් තව තවත් සංහාරද. අල්ල ගැනීම නිසා නැවත නැවත සිදුවන නැවත නැවත මැරෙන සංකාර සත්‍යය හැම වෙලේම දෙකක් අවබෝධය ඇති කරගත්තොත් එහෙම අර අර පාටිපස්සේ හරකන පස්සේ ඔක්කොම දේවල් කරනවා. මේ අල්ලගෙන ඉස්සෙල්ලා මම මේ කරනවා කියන එක කවුද කියන්නේ? මම ඒකට අල්ලගන්න ගියේ. ඒක ඕනේ. මම ඔය මේ නිසා ඒ සියක්කුතු අල්ලගෙන ඒ ඇල්ටීවී නිසා පේත ලෝකෙට ගියා. භූමියව ඔබ දැනගත්තනම් පේත ලෝකෙට ගියා මොකද මේ ආයතනයේ සියක්කුතු අල්ලගෙන ඒ සියක්කුතු අල්ලගෙන ඒ දෙයක් තුන නිසා ඒකට ආසතලා පේත ලෝකෙට ගියා. තාම දන්නේ තාම ඒකද. අර විද්වාන් කියනවා යාමකේ ජීවිතාට ලැබුණේ කොහොමද කියලා කතාවක් තියෙනවා. සාදු අනේ කවුරුත් එක්කද? ඒකවලුත් එක්කද? මෙතනින් කිලෝකේ උදාරියට කිව්වා කල්ලා. ඒකක් කියනවා ඒකක් පස්සේ ඕලි එකක් පස්සේ මේ ඉස්කෝල් කරන්නේ මයින් කරලා නේ. කියන්නේ පස්සේ කියවහම ඕල් කියන එක. කියන්නේ කියන්නේ. මේකට එකක් පස්සේ අහන්න අහන්න. ඒක හරියට ඒකලම සබ්දේ ගන්නවා නේද කියලා. ඒක එතකොට එහෙම කරගෙන තමයි ඔක්කොම දේවල් වලට හැරුණා ඉවනින් දැකගෙන හදනවා. ඔක්කොම දේවල් විමුක්ති කියන්නේ විමුක්ති මේ ඉපදලා කියන මොකක්ද කියන්නේ? අපෝ පස්සේ දුන් කියන්නේ ඒක මොකක්ද? ඒක මොකක්ද? ඒක නතර එකක් තියෙනවා. ඒක තියෙනට ඕනේ. නිවනත් අතහැරලා බුදුහාමුදුරුවෝ අතහැරලා ධර්මයක් අතහැරලා සංඝයත් අතහැරලා. සමාජ ලෝකයට අතහැරලා බාහිර ලෝකයට අතහැරලා. කාම ලෝක රූප ලෝක ලෝක ඒවත් අතහැරලා ජීවිතය අදීනේ අනේක කරන්නේ. යක්ඛා සංඝ දේවා සංඝ දේවා සියලු උන්දන්න කියලා නැහැ. කතාව කියන කතාවක් තියෙනවා. ඒක තමයි ආයෙත් හරියට හරියට ඉතින් පැටියෙත් මේක බෑ. කම්බයක් කරන් ඉතින් කරලා කම්බයක් කරන් උතර. ඉන්නකට මුස්ලිම් දෙනා මේක පස්සයි වෙන්නේ. ඒක ඇයිදෙක තියෙන මොනම අදිනවා කම්. මේ මිනිහ අල්ලගෙන ඉන්නේ නෑ මට පස්සේ තියෙනවා මමත් අල්ලගෙන ඉන්න අල්ලගෙන. අර මිනිස්සු පැත්තා මේ මිනිහත් අල්ලගෙන. මොනවද කියන්නේ දෙන්නේ? අපි වටින්නේ මේ කොටේ ලක්ෂණ වලට. ඇන්ද ඔකටම කලේ නේද? කිසි කමෙන්ට් පාන්නේ නැහැ. මොකද මේකට කවදා හරි ගන්න තේරෙනවා. මම කොහේ කාලෙකදී ඉස්සතු ඉස්සාව කියනකොටයි මගේ දෙකින් දෙකින් දුන්නේ. මම මේක අතහරින්න ඕන කියලා අතහරින. දැන් අර මිනිස්සු වදිනවා. පස්සෙකින් ඉන්න කපේ. මොකද මේ මිනිහට වෙන්නේ? අර වාසියේ දෙවිලා කියන වෙලු එන්නේ එන්න ගැලවෙනවා. හරි. අදින මිනිස්සු කපේ. පැත්තකට මේ විදියට වැටෙනවා. තමයි හිතක් තියෙනවා. ඕක තමයි ඔබ අනිත් සියල්ල මට ඒ ගැළනේකට ඉන්දියා මත් හැරෙන්න මාත් දිනවා. ගැළන මාත් හැරෙන්න මාත් පස්සේ ඒ මාත් ගැටීමක් ඒක කරන්න පුළුවන් කරන්නට බැරි වෙන මොකද අවිද්‍යාව නිසා සම්මුතිකවද අල්ලගෙන ඉන්න. අපක්ෂේ සැපදෙන හේතුවක් තබාගත යුතු දෙයක් කියන හැඟීම පැදෙලා ඉනවා. මේක දන්නවා නම් මේක අවබෝධ වෙලා තියෙනවා නම් මේකෙන් වෙන අනිත්‍ය විපාකය දන්නවා නම් අපාවල විදපු දුක් දකිනවා නම් සංසාරයෙන් මේක අල්ලගෙන ඉඳලා විදපු දුක් දකිනවා නම් ඒ ප්‍රඥාවෙන් දකිනවා නම් කිසිම කල්ලා නැහැ ඒක ඒවෙන් වෙන ආධිවේ දන්නේ සත්‍යලා කියන ලකේ රත්යලා කියනවා දන්නවා නම් අපි අල්ලන්නේ නැහැ ඒක රත්යලා නැහැ කියලා හිතුවොත් තමයි හරියට අර පුංචි ළමයි පූස් පූස් මේ අර ඔය දෙකේ මොනදේ තියෙනවා නායකකම භාගීතාවකම ඕ නෑ මේ මට කරනවා අතල කයිද නෑනේ සාර බැන්න. පරිහිත දෙකේ මොකද දෙකේ තුනක් තියෙනවා. ඈ රත්නේ පිළිගන්න. අපි නම් ඉන්න නෑ දුරුවෙන් ගායිද. මොකද ඒකෙන් ආදිතේ දැන්නේ? දැන්නේ. ආදිතේ නුදක්කම නිසා ඒක ලස්සනයි මේක හොඳයි අපේ ගන්න. මොකද මේ ප්‍රශ්නේ. නුදක්කම හැදේ. අවිද්‍යාවමයි මූලික හේතුව නැවත නැවත එක දෙක මේ සංසාරේ යන්නට අවිද්‍යාව නැති කියන එකමයි නිවනින් ඇති හේතුව. අවිද්‍යාව දුරන් කරලා පස්සේ නිවන. ඉතින් ඉතින් මම කියන හැඟීම අවිද්‍යාව නිසා තියෙන එකක් ඒකයි කරා අපිට මගේ වාහනවල හැටක් නැහැ අපිට නියම Thank you. ප්‍රඥාව තියෙන කෙනා යොමු දා නැති කරන්නේ ප්‍රඥාව තියෙනවත් නැද්ද කියන එක Taman තේරෙන්නේ නැහැ දැන් උදාහරණයක් විදිහට මම අසුර කරලා තියෙනවා මම බලාපොරොත්තු වන මට්ටමට ප්‍රඥාව අනාගත කරගෙන අපි අම්බලාපොත්තේ ප්‍රඥාව. ඒකෙන් අදහස් ගන්නේ මොකක් වෙන්න පුළුවන් ප්‍රඥාව කියන අම්බලාපොත්තේ මම මගේ මට්ටමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර මොකද පොඩි දැනෙන්නේ තියා මන් හිතනවා වෙන්න පුළුවන්. ඒ ඒ මං කියන්නේ මේ කියන්නේ ඒක ඉතින් බලාපොරොත්තු ප්‍රඥාව දීලා තියෙනවා. හරි අපි බලාපොරොත්තු ඒකේ බලාපොරොත්තු වෙන ප්‍රඥා කියන්නේ එකම සාම්ප්‍රදායික කෙනෙක් හම්බෙන්නේ නැහැ එකම ජීවිතයක් හම්බෙන්නේ. හැබැයි සෝවාන් වෙච්ච එකේ විපස්සනා එමත්. විභාර පස්සනවා. නමුත් ඊනපත්, ඊනපත්, මනනපත් දෙකට කියලා වදිනව ඒකත් පස්ස. ඔක්කොම පස්ස. ඒකත් එක්කනගේ ප්‍රඥාවයි තේමයි. ඒකත් එක්කනගේ ප්‍රඥාවයි තේමයි සම කරන්න බෑනේ. ඒ වගේ තුන් ගුණයක් යා. ඉතිවත් වෙනවා කනුයි. නේද? යාට මහා ප්‍රඥාවයි. ඒක නස්සාරසා ඒකේ ශාපඥාදී නැති කියන එක තේරුම් ගන්න දෙපා ප්‍රඥාව ඇති ප්‍රඥාව අපි අවදි කරලා තව තවත් දිනු කරලා ධම්මයේ සම්පූර්ණයේ වැඩන සම්මාදිකේ දිනු කරලා පන්නේ සේවන ප්‍රඥාව වලවන්න හිමින් කරනවා ඒකයි ප්‍රඥාව එක්කම වෙනවා ආදත්තේ ආදත්තේ සාමාන්‍ය උපවිද්‍යාවේ